සිරස් FM සනරාමර සෙවලින් අපේ හාමුදුරනේ මේ ගැටලුවත් ඔබ වහන්සේගෙන් විමසන්නට ඕන. දැන් වස් සමාදන් වීම නැත්නම් වස් පවාරණය පිළිබඳව ඔබ වහන්සේගෙන් නිවැරදිව අපට පහදා ගන්නට අවශ්‍යයි. ඒ වගේම අපේ හාමුදුරනේ දැන් මේ කාල සීමාව අතර භික්ෂුන් වහන්සේ සහ ගිහියන්ගේ පිළිවෙත් කොහොමද අපේ හාමුදුරනේ සිදුවන්නේ? ඒ පිළිබඳවත් අප දැනගන්නට කැමතියි. ඇත්තටම සමහරවිට ඕන දැන් වස් සමාදන් වීම වික්ෂුන් වහන්සේලා විසින් වස් කාලය ආරම්භ වෙනකොට සිද්ධ කරනවා. දැන් ඇත්තටම මේ වසරේ ඒකේ පුංචි වෙනසක් වික්ෂුන් වහන්සේලා සම්මත කරගෙන කරගෙන යනවා. දැන් වස් කාලය ආරම්භ වෙන්නේ ඇසල පුර පසළොස්වක් පොහොය. එතකොට වස් කාලය නිමා කරලා චීවර මාසය ආරම්භ වෙනවා වපුර පසළොස්වක් පොහොය දිනේ. එතකොට ඔය අතරතුර තුන් මාසයේ තමයි වික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා කටයුතු කරන්නේ. නමුත් දැන් මේ අවුරුද්දේ පෝය හතරක් යෙදලා තියෙනවා වස්සාන කාලයට. එතකොට ඒක වෙලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ මුලක් පෝයක් තියෙනවා අගක් පෝයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේවර භික්ෂුන් වහන්සේලා නිකිනි පොයට වස් සමාදන් වෙන්න ලංකාවේ සියලුම භික්ෂුන් වහන්සේලා පොදු තීරණයකට ඇවිත් තියෙනවා. එතකොට ඒක සියලු දෙනාගේම තීරණය නිසා ඒ විදිහට සියලු දෙනා කටයුතු කරනවා. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් කෙරෙන ක්‍රමය තමයි ඇසල පොයට වස් සමාදන් වෙලා වප් පොයට වස් පවාරණය කිරීම. එතකොට වස් ආරාධනාව දායකයන් විසින් සිද්ධ කළත් නොකළත් භික්ෂුන් වහන්සේලාට බුද්ධ ප්‍රඥප්තියෙන්ම නියම වෙලා තියෙනවා નિયમિત කාලේ වස් සමාදන්. ඒකට දායකයෝ ආරාධනා කරනවද කටින පින්කම් කරනවද ලොකු පන්සලක් තියනවද ඒව අදාළ වෙන්නේ නැහැ කොහේ හරි තෙමෙන්න නැතුව ඉන්න පුළුවන් වහලයක් සහ ආවරණයක් තියෙන තැනක අනිවාර්යෙන් වස් සමාදන් වීම උපසම්පදා භික්ෂුන් වහන්සේලාට අනිවාර්යෙන් කළ යුතුයි මොකද ඒක බුද්ධ ප්‍රඥප්තියක් නිසා එතකොට දායකයා විසින් ආරාධනා කරන්නේ මේ කාල සීමාව තුළ අර දායකයාට කුසල් කරගන්නට අවස්ථාවක් සකස් කරගන්න සහ කඨින චීවර පූජාවක් කරගන්නට අවකාශ සලස්වා ගන්න. දැන් වික්ෂුන් වහන්සේ පමණක් Taman බුද්ධ ප්‍රඥප්තිය මත වස් සමාදන් වෙනවා නම් 아무තෙන් ආයේ කඨින චීවර පූජාවක් කියන එක අපේක්ෂා කරන්නට ඉඩක් නැහැ. මොකද කවුරුත් ආරාධනා කරලා නැහැනේ. එතකොට දායකයාට අවස්ථාවක් තියෙනවා මේ වික්ෂුන් වහන්සේලා කරන විනය කාර්යය පාදක කොටගෙන සම්බුදු සසුනේ චිරස්ථිතියට තමන් දායක වෙලා ලොකු පින්කමක් කරගන්න. ඉතින් ඒ අවස්ථාව දායකයට ලබා ගැනීම සඳහා තමයි දායකයා අර වගේ භික්ෂුන් වහන්සේලා තෝරගෙන උන්වහන්සේලාට ආරාධනා කරන්නේ ස්වාමීනි ඔබ වහන්සේලාට මේ වස් කාල සීමාව ගත කරන්නට අපි මේ පහසුකම් සලස්වලා දෙන්නම්. ඒ නිසා මෙතන වස් සමාදන් වෙන. දැන් ඇත්තටම අද ලංකාවේ සමහරවිට මේ අපිට ගොඩක් වෙලාවට මේවා සැබෑ අරුත් හඳුනා ගන්නට බැහැ. බැරි වෙලා තියෙන්නේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් තුළ ලංකාවේ යම්කිසි සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවා අනිවාර්යෙන් ඒවා ඒ විදිහට කෙරෙන විදිහෙන්. ඒ කියන්නේ දැන් වික්ෂුන් වහන්සේලා Tamanගේ විහාරස්ථානයේ වස් සමාදන් වෙනවා දායකයෝ වස් ආරාධනා කරනවා. ඉස්සර කෙරලා තියෙන්නේ එහෙම නෙමේ. වික්ෂුන් වහන්සේලා චාරිකාවේ වැඩම කරනවා. උන්වහන්සේලාට නිශ්චිත තනක් කියලා නැහැ. එතකොට දායකයා තමයි වස් කාලේ එළමෙනකොට ස්වාමීනි අපි ඔබ වහන්සේට වස් සමාදන් වෙන තනක් සකසලා දෙන්න. මෙන්න මෙතන ඔබ වහන්සේ වස් සමාදන් වෙන්න. අපි ඔබ වහන්සේට අවශ්‍ය සියලු ප්‍රත්‍යපහසුකම් සලසලා දෙනවා. අපටත් ඔබ වහන්සේ අනුශාසනා කරන්න කියලා අර සම්මුතිය ගොඩනගා ගන්න. ඉතින් අද ලංකාවේ එහෙම චාරිකාවේ වැඩම කරන විහාරස්ථානයක නিত্য වාසයක් නැති භික්ෂුන් වහන්සේලා කලාතුරකින් වැඩ ඉන්න පුළුවන්. වැඩි දෙනෙක් ඉන්නේ යම් කිසි ස්ථාවර වාසස්ථානයක වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ඒ වාසස්ථානයේ ඒ විහාරස්ථානයේ අවට ඉන්න දායකකාරකාදී පිරිස තමයි අර හාමුදුරන්ට අවිදින් ආරාධනා කරන්නේ වස් සමාදම් වෙන්න අපි මේ වස්තුම් මාසේ ඔබ ඔබ වහන්සේලාට උපස්ථාන කරන අපටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා. එතකොට මේ ආරාධනාව අපට ඇත්තටම වර්ෂයේ මුල වුණත් කරන්න බැරි කමක් නැහැ. නමුත් චාරිත්‍රානුකූලව ඒ ආරාධනාව කරන්නේ ඇසල පොයට ආසන්න දවසක. ඒතර දැන් මේ වසරේ වික්ෂුන් වහන්සේලා නිකිනි පොයේ වස් සමාදන් වෙන නිසා නිකිනි පොයේ දවසේ හරි නිකිනි පොයට ආසන්න දවසක හරි නිකිනි පොයට පහවදා වුණත් පුළුවන්. මොකද පහවදා තමයි වික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙන්නේ. ඒතර එතනදී වික්ෂුන් වහන්සේලාට තියෙන පාරිචි ටික තමයි ඒ අදාළ පොය දවසේ මහා සංඝයා එකතු වෙලා ඒ පොහොය කර්ම කරන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තියට අනුව ඒකට කියනවා පොය කිරීම කියලා පොය කිරීම කියලා කරන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා සීමා මාලකයකට එකතු වෙලා උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශික්ෂා පද ටික ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීම තමයි කරන්නේ එතකොට මේ කටයුතු නිම කරලා උන්වහන්සේලා ඒ ඇසල පොයේ දවසට පසු දින තමයි වස් සමාදන් වීම සිද්ධ කරන්නේ. ඒකට වස් සමාදන් වෙනවා කියලා කියන්නේ තමන් වස්වසන සේනාසනයට ගිහිල්ලා එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා එහෙම නැත්නම් කුටියට ගිහිල්ලා යම්කිසි සීමාවක් Tamange හිතෙන් අරමුණු කරගන්න ඕන. එක්කෝ බිත්ති ටිකේ සීමාව අරමුණු කරගන්න පුළුවන් නැත්නම් ඒ වත්තේ සීමාව අරමුණු කරගන්නට පුළුවන්. මෙහෙම Taman කැමති විදිහට ඒ ඉඩම ඇතුලේ යම්කිසි සීමාවක් Taman වෙන් කරගන්න. ඒතර සම්පූර්ණ ඉඩමම Tamanට මනසින් අරමුණු කරන්නත් පුළුවන්. එහෙම අරමුණු කරගෙන මේ තුන් මාසය තුල මේ විහාරස්ථානයේ මම වස් සමාදම් වෙනවා කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. එතකොට බුද්ධ වන්දනා ආදිය සිද්ධ කරලා දෙවියන්ට පින් දීලා ඒ පොයට පසු දින තමයි වික්ෂුන් වහන්සේලා මේ අදිෂ්ඨානය කරන්නේ. ඒකට ඒ අදිෂ්ඨානය කරගත්තට පස්සේ උන්වහන්සේලා ඒ තුන් මාසෙම එතන වැඩ ඉන්නට ඕන. අත්‍යවශ්‍ය කාරණයකට උන්වහන්සේලාට බැහැරට වඩින්න පුළුවන්. බැහැරට වැඩලා හැබැයි දින 7ක් ගත වෙන්නට පෙර ආතුව නැවත එතනට උන්වහන්සේලා වඩින්න ඕන. එතකොට එහෙම දින 7ක් ඇතුළත වඩින අදහසින් යනවා නම් ඒකට කියනවා සත්තාහ කර්මයයි කියලා. සත්තාහ කර්මය කියන්නේ දින 7ක් ඇතුළත මම නැවත නැවත මේ විසූ තැනට පැමිණෙනවා කියන සිහි කල්පනාව ඇතිව ඒ අදිෂ්ඨානය ඇතුව තමයි නික්ම යන්නේ. ඊළඟට සතිකරණය කියලා තියෙනවා. උන්වහන්සේලා එදා දවසේම ආපහු වඩින අදහසින් ගියා වුණා මම මේ මොහොතේ වස් සමාදන් වුණු තැනින් නික්මලා අද දවස ඇතුළත ආපහු එනවා කියන සිහිය උපදවාගෙන ඒ අදිෂ්ඨානයේ ඇතුව ඕන නික්මන. එතකොට අද දවසේම මම එනවා කියන අදිෂ්ඨානයේ ඇතුව එළියට වැඩම කරපු භික්ෂුන් වහන්සේ නමකට එදා දවසේ එන්න බැරි වුණොත් පහවදාට අරුණ නැගෙනවත් එක්කම උන්වහන්සේගේ වස් ශික්ෂාපදේ ඡේදනය වුණා වෙනවා. ඒ කියන්නේ වස් කැඩුනා කියලා කියනවා. එතකොට උන්ව එබඳු භික්ෂුන් වහන්සේ නමකට කටින චීවරයක් පිළිගැනීමේ පින්කමට සම්බන්ධ වෙන්න බෑ. එතකොට එතන තවත් හාමුදුරු වස් සමාදන් වෙලා වස් ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවනම් දායකින්ට කටින චීවර පූජාවක් කරන්න පුළුවන්. එහෙම නැතිනම් උන්වහන්සේලාට සාමාන්‍ය වස්සාවාසික සිවුරු පූජා කිරීමක් පමණයි කරන්න පුළුවන් වෙන්නේ. කටින චීවරයක් පිළිගන්නට සුදුසු වෙන්නේ වෙන්නේ අර වස්තු මාසෙම වස් ශික්ෂා පදයට අදාළව බුදුහාමුදුරුව පනවලා තියෙන හැම විනය ප්‍රඥප්තියක්ම කඩ නොවි ආරක්ෂා කරගෙන අන්තිමට වප්පුර පසළොස්වක පොහොය දවසේ මහා සංඝයා එකතු වෙලා මහා පවාරණයෙන් පවාරණය කරනවා. මහා පවාරණය කියලා කියන්නේ අර සංඝයා සීමාවට එකතු වෙලා උන්වහන්සේලා අන්‍යෝන්‍ය වශයෙන් තමන්ගේ පිරිසිදු බව ප්‍රකාශ කරනවා ස්වාමීනි මගේ යම්කිසි වරදක් ඔබ වහන්සේලා දකිනවා නම් ඒ පිළිබඳව ඔබ වහන්සේලාට යම්කිසි සැකයක් හෝ ඇති වෙනවා නම් ඒ ඕනෑම කාරණයක් මට කියන්න. දිත්තේනවා සුතේනවා පරිසංකායවා. මගේ යම්කිසි වරදක් දකිනවනම් ඒ වගේම මගේ වරදක් පිළිබඳව ඔබ වහන්සේලාට කාගෙන් හරි අහන්නට ලැබුණොත් එහෙම නැත්නම් ඔබ වහන්සේලාට මගේ වරදක් පිළිබඳව සැකයක් ඇති වුණොත් ඒ ඕනම කාරණයක් මට කියන්න ස්වාමීනි මම ඒවා සකස් කරගන්නවා කියලා අර තමන්ගේ පිරිසිදු බව තහවුරු කරන ක්‍රමය තමයි වස් පවාරණය කියලා කියන්නේ. එතකොට ඒ විදිහෙන් පවාරණය කළාට පස්සේ තමයි ඔන්න චීවර මාසය ආරම්භ වෙන්නේ. එතන ඉඳලා ඊළඟ පොය දවස දක්වා මාසයක කාලයක් තුල උන්වහන්සේලාට සිවුරු සපයා ගැනීමේ කාලයක්. ඒතකොට අතීත කාලේ කලේ උන්වහන්සේලා දුර බැහැර වැඩම කරලා ඔය තැන් තැන් වල කසල ගොඩවල් වල එහෙම තියෙන රෙදි එකතු කරලා ඒ කාලේ සිවුරු මහගත්. ඉතින් අද කාලේ විශේෂයෙන් ලංකාවේ භික්ෂුන් වහන්සේලාට සිවුරු පූජා කරන්න ඕන තරම් දායක ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඔය කාල සීමාව තුල තමයි අර කටින චීවර පූජාවකුත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා ඔය විදිහට විනය ප්‍රඥප්ති මත පවතිනකොට දායකයටත් තියෙනවා වත් පිළිවෙත් ටික වස් ආරාධනා කරලා ඒ අයට නිහඬ වෙන්න කරන්නට බෑ.